ඊළඟට බුද්ධික මහත්මයා ස්වාමීන් වහන්සේ YouTube chat එකේ අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් මම ඉදිරිපත් කරන්න. ඔව්. ඇසේ ස්පර්ශ ඇසේ ස්පර්ශය ඇති වූ විට සර්ව චිත්ත සාධාරණ සිත් හා ජවන සිත් ඇතිවන ආකාරය පැහැදිලි කරන ලෙස කාර්මිකව ඉල්ලමි. එතකොට දැන් ඇහි රූපයක් ස්පර්ශ වුණාම එතන චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙනවා. කනෙන් නාසයෙන් හැම ඉන්ද්‍රියකින්ම අපි ගන්නකොට එහෙම තමයි. දැන් ඒ චිත්ත වීතිය සම්පූර්ණ වෙන්න නම් චක්කු විඥාණයට මුලිනුත් තව සිත් කීපයක් කියවෙනවා භවාංග භවාංග චලන භවාංග උපච්ඡේදක ඊට පස්සේ පංචද්වාරවජ්ජන ඊටත් පස්සේ තමයි චක්කු විඥාන හටගන්නේ. එතකොට මූලිකව භවාංග සිත කියලා කියන්නේ අර වෙනත් අරමුණක් ස්පර්ශ නොවෙනකොට උත්පත්තියේදී ගත්තු ආරම්මණය ගනිමින් ප්‍රතිසන්දි සිත හා සමාන සිත් පෙළක් ඇති වෙමින් පවතිනවා. ඒක තමයි භවාංග සිත කියලා හඳුන්වන්නේ. දැන් මේ භවාංග සිත් කොහොම ක්‍රියාත්මක වෙවි තියෙනකොට තමයි මේ චක්කු විඥාන ඇසට මේ රූපයක ස්පර්ශ එහෙම නැත්නම් රූපයක ඡායාව යොමු වෙන්නේ. එතකොට ඒ යොමුව සිද්ධ වෙනකොටම අර භවාංග චලනය වෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙක් ඇතිවෙච්ච එක දිගට ඇති වීගෙන යන මේ භවාංග චිත්ත පරම්පරාව යම්කිසි සැලීමකට ලක් වෙනවා. ඊට පස්සේ සැලුච්ච ගමන් ඊළඟ අවස්ථාව භවාංග උපච්ඡේදක. උපච්ඡේදක කියලා කියන්නේ භවාංග සිත් පෙළ එතනින් නවතිනවා. භවාංග භවාංග චලන භවාංග උපච්ඡේදක. ඊළඟට ඒක නැවතිච්ච ගමන් හතරවෙනි සිත තමයි පංච පංචද්වාරාවයන කොහෙන්ද මේ කම්පණය ආවේ කියලා විමසා බලන සිතක් පහළ වෙනවා ඊට පස්සේ තමයි හඳුනාගන්නේ මේ ඇසටයි මේ යොමු වෙලා තියෙන්නේ කියලා ඒ ඇසට යොමු වෙච්ච ආරම්මණය අරමුණු කරමින් චක්කු විඥානය පහළ ඒ චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඊළඟ සිත තමයි සම්පටිච්ඡන සම්පටිච්ඡන කියලා කියන්නේ ඒ චක්කු විඥාණයෙන් ගත්තු අරමුණ පිළිගන්නා සිතක් ඇති වෙනවා එතකොට ඒව මනෝද්වාරික සිත් සම්පටිච්ඡන. ඊළඟට සම්තිරණ. සම්තිරණ කියලා කියන්නේ අර දැකපු දේ මොකක්ද කියලා යම්කිසි තීරණයක් ගන්න උත්සාහ කරනවා කලින් ගත්තු සංඥා සටහන් ආදී සංකල්ප මේ ඔක්කොමත් එක්කලා මොහු කරලා මේ පිළිබඳව යම්කිසි නිගමනයකට එන්නට උත්සාහ කරනවා. ඒක තමයි සම්තිරණ. ඊට වොත්තපන වොත්තපන කියලා කියන්නේ ව්‍යවස්ථාපනය පැහැදිලි නිගමනයකට එනවා මෙන්න මේකයි මේ දැකපු රූපය කියලා තීරණයකට එනවා. දැන් මේකයි දැකපු අරමුණ කියලා තීරණයකට එනකොට අර අපි මුලින් කතා කරපු විදිහට යම් වේදේති තං සංජානාති යමක් විඳිනවද ඒක හඳුනා ගන්නවා. දැන් යම්කිසි හැඳිනීමක් ඇති වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඊට පස්සේ හඳුනාගත්තේ ඒක සුවදායක අරමුණක් හැටියට නම් ප්‍රියමනාප අරමුණක් හැටියට නම් හඳුනාගත්තේ එතනින් එහාට එතනත්තාට ජවන්සිත පහළ වෙනවා හතක් කොහොමත් ඒ ඒ පහළ වෙන ජවන්සිත හත තෘෂ්ණා මූලික එහෙම නැත්නම් ලෝභ මූලික ජවන්සිත පෙලක් බවට පත් වෙන්නට අර ආරම්මණය පිළිබඳ ප්‍රියශීලී හඳුනා ගැනීම හේතුවක් එතකොට අර සම්තිරණයෙන් තමයි දැන් මේ පටලැවිල්ල ඇති කරන්නේ. සම්තිරණේ සම්තිරණය කියන්නේ මනෝද්වාරික සිතෙන් තීරණය කරනවා මේක හොඳ අරමුණක් කියලා. එතනින් පස්සේ තමයි ජවන්සිට ලෝභ සහගත වෙන්නේ. මේක නරකයි. මේක සුදුසු නැති අරමුණක් කියලා ඒ ව්‍යවස්ථාපන සිතෙන් තීරණය කළොත් එතනින් එහාට මේ සම්තෙන් නෙමෙයි වොත්තපන සිතෙන් ඒ වොත්තපන සිතෙන් තීරණය කළොත් මේක මේ සුදුසු නැති අරමුණක් කියලා එතනින් එහාට පටිඝ සංපයුක්ත සිත් පෙළක් තමයි ඇති එතකොට මෙතන සිද්ධ වෙන්නේ නාම රූප ක්‍රියාවලියක් කියලා හරියට ඒ වොත්තපන සිතෙන් ව්‍යවස්ථාපනය කරගත්තොත් එතනින් එහාට ඥාන සංප්‍රයුක්ත විදර්ශනා මූලික ජවන් සිත් පෙළක් තමයි ඇති වෙන්නේ. එතකොට ජවන් සිත් හතේ මුල්ම ජවන්සිත දුර්වල නිසා ditta ධම්ම වේදනීය වශයෙන් විපාක ඇති කරන්න පමණයි සමත් වෙන්නේ එතනින් එහාට විපාක දෙන්න සමත් වෙන්නේ අවසාන සිත දුර්වලයි නමුත් පළවෙනි සිතට වඩා ටිකක් ශක්තිමත් ඒ නිසා ඒක දෙවනි ආත්ම භාවයේ විපාක දෙන්නට සමත් වෙනවා එතනින් එහාට විපාක දෙන්නට සමත් වෙන්නේ නැහැ මැද සිත් පහ වඩා බල සම්පන්න නිසා අපරාපරි වේදනීය වශයෙන් අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පානකම්ම කල්ප කොච්චර ගාණක් ගත වුණත් ඉඩක් ලැබුණු සැනින් මතුවලා විපාකත්වයට පැමිණෙන්නට සමත් වෙනවා. ඊට පස්සේ ජවන් සිත් වලට පස්සේ තදාරම්මන කියලා අර අරමුණම ගනිමින් තවත් සිතක් හෝ දෙකක් ඇති වෙලා ඊට පස්සේ තමයි මේ චිත්ත වීතිය නිරුද්ධ වෙන්නේ. එතකොට සම්බචිත්ත සාධාරණ සිත් කියලා જાතියක් නැහැ. සම්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා. එතකොට චිත්ත වීතියක ওই විදිහටයි චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවැ එක් එක් චිත්ත වීතිවල පුංචි පුංචි වෙනස්කම් තියෙන අරමුණ ගන්න ස්වરૂපයත් එක්කලා ඊළඟට මේ සබ්බචිත්ත සාධාරණ කියලා කියන්නේ චෛතසික සමූහයක්. ඒ කියන්නේ හැම සිතකම යෙදෙන චෛතසික. කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන ඔය චෛතසික පහ කුසල් සිත්වලත් අකුසල් සිත්වලත් විපාක සිත්වලත් ක්‍රියා සිත්වලත් හැම සිතකම පොදු වේදන නිසා ඒවා හඳුන්වනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික කියලා. ඒතර සබ්බ චිත්ත සාධාරණ සිත් නෙමෙයි චෛතසික කියලායි හඳුන්වන්නේ.